එනම් සාදාන වන ඒ වෙනදා කරගෙන යන ලද දේශනාවලදී ඉතිරි දේශනාවේ කරන්නේ සාමාන්‍ය සරල දේශනාවක් පිළිමට යනුම් ලැබෙන විශේෂයෙන් මේ සම්මනාගම ප්‍රෝජනන ආකාරයේ සරල දේශනාවක් පිළිබඳව ප්‍රේමයෙන් නිසා බලාපොරොත්තු වන ප්‍රජානන් වහන්සේ මේ නාටක සභාවට දේශනා කළා. සත්‍යවම වික්‍රේ ධම්මා සහස්‍රාභවයේ කතාව සංසාරපත් පඤ්ඤා සකදාදාන පඤ්ඤා අනාගාම පඤ්ඤා අරහත් පඤ්ඤා සංසුදේවා සංවත්තං සංවත්ත දුර්ගතමින් කස්සාවෝ සම්පූර්ණ සංකේයෝ සම්බන්ධ සවනං යෝනිසෝ මනසාරෝ ධම්මං ධම්මසත්‍තේ මේ සූත්‍ර හතරක තියෙන කරුණු අපිට පාදකෙනදී පස්තරේ මහණෙනි කරුණු හතරක් මෙතරින් ඉස්ස භාවිතා කිරීම නිසා ප්‍රගුණ කිරීම නිසා සෝවාන් ඵලය, සතරදාගාන ඵලය, අනාගාන ඵලය, අරහත් ඵලය කියන ඒ සියලුම මාර්ගඵල ලබන්න පුළුවන්. මොකද මේ කරුණු හතර සත්පුරුෂ සංකේව යහපත් අයගේ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණං ධම්මේ ප්‍රවණය කිරීම සම්මාන ධම්ම පරිපත්‍ය ධම්මාන ධම්ම පරිපත්‍ය යෙදීම වගේම යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙහෙම කිරීම මෙලෙසයි කර්ම හතර නැවත නැවත භාවිතා කිරීමෙන් නැවත නැවත වැඩිමින් නැවත නැවත කරන තේන තමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන සෝවාන් ආදී මාර්ගඵලයේ සෑම එකම සාර්ථකව නිරුද්ධන දෙන්න. ඒකට බොහෝ දෙනෙක් අද ලෝකයේ මනුස්සයන් අප කල්පනා කරන විට තේන්නේ ඒ අය මේ ජීවිතයේ සමනක් සාර්ථකව ගෙන යාම සඳහා උත්සාහ කටයුතු කරනවා විනා මේ සංසාර දුකෙන් මිදලා නිවන් අවබෝධ කර ගැනීම කටයුතු කරන්නේ නැති බව. බොහෝ දෙනෙකුට ඒ එහෙම මෙලොව ජීවිතයෙන් සම්බන්ධ වෙලා නැත්නම් මේ දවස්වල ජීවිතේ පිළිබඳවම කටයුතු කරන්නේ අනිත්‍යම නිසා නෙවෙයි. මේ සංසාරයේ පුරා විඳින්නද දුක දන්නේ නැතිකම නිසා අනාගතයේදී සතර පුරා විඳින්නට තියෙන දුක මෙපමණ නම් දුක පිළිඳින්නට තියෙනවාද කියන කරුණ දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ කවස්ථාවදී ප්‍රකාශ කොට වදාලා මහණෙනි ඔබලා පෙර සංසාර බහුලදී විඳින දුක දන්නවනම් ඔබලගේ ඉස්ස ගිනිගෙන දැවෙනවා දැවුණත් ඒ බින්දර නිවන නෙමෙයි ඔබලා උත්සාහ කරන්නේ මේ දක්වා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට උත්සාහ කරන්නේ අර අතීත සංසාරයේ විඳින ලද දුක් දන්නේ ඒ නිසා තමයි මේ විදිහට ප්‍රමාදයට වැටි පාර්ශ්වය කරන්නේ එතකොට සාමාන්‍යතරට හෝ අපිට ඉහිපත් කරලා තේරුම් ගන්නට පුළුවන් නම් අතීත සංසාරයේ කොච්චරනම් දුකක් වින්දාද කියලා. ඒ අනුස්ථානයෙන් හිතා ගන්නට පුළුවන්කම ලැබෙනවා අනාගතයේ කොයිතරම් සංසාරික දුකක් විඳින්නට සිදු වෙනවද කියන කරුණ. බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අනුමතබ්බෝනම් වික්‍රේ සංසාරෝ උපබ්බා කෝටි නකඤ්ඤාති කියලා. මේ සංස්කාරයේ කෙනෙක් පතන වශයෙන් පවතන කාලය මෙතකයි කියලා කියන්නට බැරි තරම් නොකෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේට පෙර ආත්ම භාවයන් බලන්න පුළුවන් ඕනෑම සත්‍යයක ඕනෑම ඇතකට ඉතින් උන්වහන්සේ එක් සත්‍යයකදී පමණක් පෙර ආත්ම භාවයන් බල බලා මුළු බුද්ධ ජීවිත කාලයම ගත කළා. තවත් මෙවැනි මේ සත්‍යයගේ මේ පිටතර ආනුභවයෙන් බලන්න තියෙන බුද්ධ ජීවිතයකට නිම වෙනවා. ඒ කියන්නේ ඒක තේන්නේ ඒ තරම් තුරටම අතීත සංස්කාරයේ ඉඳලා මේ විදිහට නැවත නැවත මේ එක දිගටදී මෙරි මෙරි එනවා. බුදුරු අසංකේ අසංකේ ගමන් ලෝකේ පාළුණා. මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිව දක්වලා තියෙනවා අපදාන පාණී දාසකේ තේගම අසංකේ ගමන් බුදුරු පාළුණා. සංඛ්‍යාව මෙතක කියන්නේ දෙයක් තමයි. ඒ බුදුරු පහළ වෙලා ලෝකයට ධර්මයේ දේශනා කරලා සතරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙම අසංකේතන සත්‍ය සංසාර සාගරේ නිදහස් කරා. අපි එච්චර කාලයක් තිස්සේ මේ දක්වා මේ දැනෙන්නේ අනිත්‍යසංසාර නේ. මේ සතර දුකෙන් මිදීම තමයි ගුණ ධර්ම දිනු කරන නැති නිසා. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තව සාමාන්‍ය පිළිගැනීම් තියෙන අවුරුදු 2500ක් පවන පවතේ කියලා. ඊට පස්සේ බුද්ධ ශූන්‍යකාරයක් පවතින. දුර්ලභ බුද්ධ ස්ථානෝ ලෝකස්මින් මේ බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්. මොකද බුදු කෙනෙක් ලෝකෙට පහළවන්නේ කල්ප ගානකට සැරයක්. සමහර විට කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍ය කාල වශයෙන් දක්වා තිබෙන පොත්වල දැක්වෙන ඒ බුදුවරු පහළ වෙන නෑ කල්ප අසංඛ්‍ය ගණනක් එක්ක. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ මේ අවුරුදු 2500 බුද්ධ ශාසන කාලයේ ගෙවි නිමුණාට පස්සේ අවදා හෝ දවසක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වන සාක් කල්ම සමහරට අවුරුදු අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් කියා නිම්ම කරන්න බැරි තරම් අවුරුදු. කිසිම මේ සංඝයා කියන වචනේ කෙනෙක් දකින්නටත් නෑ වචනේ අහන්නත් නෑ ධර්මයේ දන්නේ නෑ ධම්ම පදයක් අහන්නට ලැබෙන්නේ නෑ බුද්ධ කියන වචනේවත් අහන්නට ලැබෙන්නේ නෑ ඒ තරම්ම කාල පරිච්ඡේදයක් තුළම බුද්ධ ශෝණේ කාල පරිච්ඡේදයක් තියෙනවා එතකොට මේ බුද්ධෝත්පාද කාලයක් ඇතිවීම අතිශයින්ම දුර්ලභයි. මොකද හේතුව බුදු කෙනෙක් ලෝකයට පහළවන්නේ නම් මහා විශාල පාරමී සත්‍යයන් පූර්ණය කරලා පූර්ණය කරලා පූර්ණය කරලා එන්නට ඕනේ. එවැනි අය ලෝකයේ අති දුර්ලභයි. ඒකයි දුර්ලභව බුද්ධෝත්පාද ලෝකස්මී කියන්නේ. ලෝකයේ බුදුරු පහළ වීම අතිශයින්ම දුර්ලභයි. මේ කල්පේ නම් මහා බන්ධ කල්පයක් වශයෙන් කරගෙන බුදුරු පස් දෙනෙක් මේ කල්පේට පහළ වුණා. නමුත් පහුගිය බුදුර 26ක දෙන ලෝකයේ පහළ වෙච්ච ආකාරයේ ඒ කතරක් ගණන් අනුව බලනකොට සමහර බුද්ධාන්තරණ කියන බුදු කෙනෙක් පහළ වෙලා ඊළඟ බුදු කෙනෙක් පහළ වෙන අතරතර කාල පරිච්ඡේදයේ කල්ප සංඛ්‍යා සංකේ ගණන් ඒක කියන්නේ ප්‍රොජෙක්ට් නම් බුදු වෙරේ නේ ඒක නිසා මේ ඉතාම දුර්ලභ වශයෙන් දැක්කේ බුද්ධෝත්පාද කාලයේ නැත්නම් මේ බුද්ධ ශාසනය පවතින කාලයේ වටිනාකම ප්‍රයෝජනෙ ගන්න නැතුව කාලය අපිට යවනවා නම් ඒක ඇත්තවයෙන්ම මෝඩ ක්‍රියාවක්. මිනිසුන්ට මේකේ සත්‍යය තේන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභ දෙයක් කියලා. දැන් තියෙන නිසා මේක යටයක් නෑ. නැති වුණාට පස්සේ තමයි අගේ තේරෙන්නේ මොකද දැන් මේ බුද්ධ ශාසනය තිබුණා නිවන් මඟ කියා දෙන නිවන් අවබෝධ කරපුවා කොච්චර විරලද කියලා කල්පනා කරලා බලන්න. ඉතින් අපි මාර්ගයක් කියා දෙන්න පුළුවන් අය දැන් කාලේ සිතාම වෙනවා. තවස්සට පස්සට වෙනකොට තව තවත් මේ සත්‍ය ජීවර වෙනවා විනා මේක හොඳ සත්‍යයට පත්වන්නේ නැහැ. ඒක නිසා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණාට පස්සේ ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ කනවා අනාරෝතේ උපන්තේනවා අනාසීතං සෝතං හි නිරයන්නේ සමස්තිකාට ඒ කියන්නේ මේ මේ සැනය ඉක්මවා යන්නට දෙන්න දෙපා කියන එකයි අදහස. ඒ සැනය ඉක්මවා ගියොත් එහෙම පසු කාලයකදී බොහෝ දුක් විඳින්නට සිදු වෙනවා පාප සතරපාවල වැටිලා. ඒක දැන් මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන එක සන සම්පත්තියක්. ඒක දුක්ඛ සම්පත්තියක්. ඒ වගේම සමාජ නිරෝධි භාවය ලැබිලා තියෙනවා නම් ඒකත් සන සම්පත්තියක්. තමන්ගේ මරණ ශක්තිය, ධාරණ ශක්තිය ක්‍රියාවන්ගෙන් පුළුවන් නම් ඒකත් සන සම්පත්තියක්. තමන්ගේ රැකකනාසය ආදී නිසි පරිත්‍යාත්ම කරනවා නම් ඒකේ ශක්තිය ආදී තියෙනවා නම් ඒක සන සම්පත්තියක්. මේවා කොයි මොහොතේ නැති වෙද යන්නේ. ඊළඟට අපිට භාවනා කිරීමට ධම්මයේ විදීමට අවශ්‍ය සුදුසු කාල වාතාවරණයක් ඇති කියලා කියනවනම් ඒකත් සම්පත්තිය. දැන් හිතමු අපි අන්තරාපුල නැත්තම් ඔය ජනරල් මිනිස්සු කොටිය වෙන හරිය මිනිස්සුන් දෙන්නම ගිහිල්ලා බන භාවනාවක් කරගන්නත් බෑ මොකද ඒ යුද්ධ කාල කොලාහල ඒගොල්ලන්ට ඒ තන සම්පත්තිය නැහැ අපිට ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් වන්න පුළුවන් ඒක නිසා මේ තන සම්පත්තිය තියෙන මේ බුද්ධෝත්පාදයේ පවතින කියන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට බලන්න ඕනේ ඒකම නැත්තම් කාලය නිකම්ම ගෙවි ගෙවි යනවා ලෝකේ සත්‍යෝ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනා ඊට පස්සේ ඉගෙන ගන්නවා ඊට පස්සේ ඒවා ජීවිත ගත කරනවා දරුවෝ හදනවා ඒගොල්ලන්ගේ ඉස්සම් ඒගොල්ලන්ගේ දියුණුව ආදී සනසා දෙනවා ඒ ලෞකික දේවල් වල කටයුතු කරලා ඊට පස්සේ මෙල්ල මෙල්ල ගිහින් බොහෝ තැන්වල උපදින්නේ බොහෝ උපදින්නේ දෙකතියි මේක සාමාන්‍ය ජීවිත රටාව සාමාන්‍ය ලෝක සත්‍යයේ ජීවිත රටාව ඉතින් මේ රසාවෙන් දිගටම ගමන් කරන පුද්ගලයා නානාමිත පුද්ගලයා නෙවෙයි කොච්චර උසස් සිංහල පාස්තර තිබුණා. ඒ සංසාර විමුක්තිය සඳහා නිවන සඳහා අවශ්‍ය කටයුතු යම් කෙනෙක් සම්පාදනය කරනවා නම් ඔහු තමයි ඥානාමිත පුද්ගලයෙක් හෝ කෙනෙක් වෙන්නේ. ඒක නිසා කල්පනා කරනවා අපේ මේ ජීවිතේ මුලින්ම ප්‍රයෝජනය ගන්නට ඕනේ. මේ සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නට ඕනේ කියලා. මරුණට පස්සේ කොයි ලෝකයකදීද කියලා කෙනෙකුට කියන්නට බෑ. නියත ගති පරායන කියන වචනේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන සෝවාන් වූ පුද්ගලයෙක් ගැන කතා කරන විට. ඒ කියන්නේ සෝවාන් වූ පුද්ගලයෙකුට නම් නියත වශයෙන්ම සුගතියකට උපදින සුගතියකමයි උපදින්නේ කියලා සෑහීමකට පස්සන්න පුළුවන් සංසෙන්නට පුළුවන්. මේක සම්බෝධි පරායන මේක වශයෙන් රහත් භාවය ලැබලා මේ සංසාර දුක නැති කරනවා කියලා සෝවාන් වෙච්ච කෙනෙකුට ඒක නිශ්චිත වශයෙන්ම කියන විතර කනපෙන්න පුළුවන් එක නිශ්චිත වශයෙන්ම සිදුවන ධර්මතාවය. නමුත් අන්නායතේ මේ බුදුරජාණන් වහන්සේ දවසක් මේ පොත් උඩට පස් ටිකක් අරගෙන දෙන්නලා වික්ෂු දෙකෙන් අහනවා මහණෙනි මගේ මේ පොත් උඩට උපස්තික වැඩිද එහෙම නැත්නම් මහා පොළේ පස්ද වැඩිද බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න ස්වාමීන් වහන්සේ උපමා දෙක සංසන්දනය කරන්නට බැරි තරම් දෙයක්. පොළොවේ පස්ස යන විශාල ප්‍රමාණයක් මේ පොත්වලට ගත් ඉතා පස්සුණු ප්‍රමාණයක් කියන එක සාම අල්පයි. බුදුරජාණන් වහන්සේ උපමා පෙන්වලා කිව්වා මහණෙනි මේ නියපොත්ත උඩට ගත්ත පස්තික යම්සේ කුඩාද පොඩි සුළු ප්‍රමාණයක්ද ඒ වගේම තමයි මේ මනුෂ්‍ය ලෝකයෙන් මැරුණට පස්සේ නැවත මිනිසෙක් වන්නේ මේ නියපොත්ත උඩට ගත්ත පස්තික තරම් එකම සුළු දෙනෙක් පමණයි සුගතිය උපදින ඉස්සර දෙනෙක් මේ මහා පොළවේ පස් යම්තාක් වැඩිද ඒසා සේසක් දුගතිගාමී වෙන මනුෂ්‍ය ලෝකෙන් හැරී ගියාට පස්සේ ඉතින් මේ අතිශයෝක්තියක් වශයෙන් බුදුහාමුදුරුවෝ කියන කතාවන්නේ සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක් මම නම් මේක සත්‍යලක් ඒ එලෙසින්ම සිදුවෙන බව දන්නවා මොකද මම දැන් මැරිච්ච මිනිස්සු දන්නවා කියලා නම් ඒ සෑම කෙනෙක්ම ප්‍රේතයෝ වගේ ඥාන අවකාශ වල තමයි ඉතිරෙන්නේ එක්කෙනෙක් තමයි හේත කීයක් මේ කෙනෙක් තමයි එතකොට මේ පොත්වල කියන කතාව හේත කීයම නිවැරදි කතාවක් සත්‍ය කතාවක් ඒ වගේම උන්වහන්සේ ඔගේ අනෙක් පැත්තට කියනවා දුගතියකට යම් කෙනෙක් ඥානන් නියම මහණෙනි ඒ දුගතියෙන් මිදලා නැවත සුගතියක උපදින්න නැවත මනුෂ්‍ය ලෝකේ උපදින්න යම් ලැබෙන්නේ මෙන්න මේ නියපොතට දක්ව පාස්තික වගේ තා සුළු ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකේ මිනිස්යෙකුට මරණයෙන් පස්සේ සුගතියකට උපදින්නට ලැබෙන්නේ සා නියපොතට දක්ව පාස්තික තරම් ඉතාම සුළු ප්‍රමාණයක් නම් මේ මනස උසස් මිනිසුන් දෙහෙම පිළිවෙනවා නම් ඔය තීරසංගල සත්‍යෝ ප්‍රේතෝ වෙන්නේ දුකටිවල ඉපදෙන සත්‍යයන්ට කවදා සුභතියට ඉපදෙන්න ලැබෙයිද කියන කාරණාව මේ තේරුම් ගන්න ඕනේ. එතකොට මේකේ තියෙන අවධානම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි මනුස්සයන් වශයෙන් ඉපදලා ඉන්නවා දැන් හොඳට කාලා දීලා මොනවාද පාඩු නැතුව සැප සම්පත් සහිතව සුවසේ වාසය කරනවා. ඉතින් මේක තමයි ලොකුම ජීවිතය කියලා. නමුත් අපේ කොයිතරම් සද සම්පත් ඉඳගෙන හිටියත් එක වෙනකොට නැල්ලක් විල්ලක් පිළිතේක් වෙන්නට පුළුවන් නම් නැත්නම් තේසංගත සත්‍යයක් වෙන්නට පුළුවන් නම් අපායට දෙන්නට පුළුවන් නම් අද මේ කියන දේවල් වලින් එදාට අපට ඇති බලක් නැහැ ප්‍රයෝජනයක් නැහැ ඒවම සමහර විට අද තියෙන දේපල වලින් සමහර විට අපි දුකකට ඇද ගැනීමට ප්‍රේත ලෝකවලට ඇද ගැනීමට හේතු වන කරුණු වන්නට පුළුවන් ඒකට මේ මරණ වේලාවේදී අපේ පිට ක්‍රියාත්මක වන්නේ එක්තරා න්‍යාය ධර්මයකට අනුකූලව. ඒ කියන්නේ ලෝකයේ තියෙනවා ඒ විද්‍යතව පවතින ධර්මතාවයන් වෙනස් විදිහකට සිදුවන්නේ ඒකට කියන්නේ න්‍යාය ධර්ම කියලා. ඔය කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, එක්ක න්‍යාම, බීජ න්‍යාම වගේ න්‍යාය ධර්ම තියෙනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අද කතා කරලා තියෙනවා මේ ඉස්සරහ රබර් දස් තියෙනවා. මේ රබර් දස් වල පොඩ හැමක් පෙබරවාරි මාසෙම වැඩිනවා. වැටෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට දෙපාරක් වැටෙනවා. ඒක මේ ලංකාවේ තියෙන සෑම රබර් ගහකටම සිදුවන දෙයක්. ඒක බීජ නියාමයක්. ඒ රබර් ගහ හදපෝ ඇටය බීජය නිසා සිදුවන නියාම ධර්මයක්. ඒකේම සිදුවෙනවා. කවුරුත් කරනවා නෙවෙයි. ඒක වළක්වන්නටත් බැහැ. අන්න ඒ වගේම මරණ මොහොතේ කර්මයෙන් නියාමයක් තියෙනවා. මේකට කියනවා කර්ම නියාමය කියලා. මේ කර්ම නියාමයේ දනුව මරණ මොහොතේ කර්ම කෙරෙහි මනසට සිහිපත් වන්නේ මේ ඕඩ අනුපිළිවෙල. ඒ කියන්නේ ගරුක කර්මයක් කරලා තියෙනවනම් ඒක ඉස්සෙල්ලා වෙනවා මරණ මොහොතේ. ගරුක කර්ම කියන්නේ ප්‍රබල පරපතල කර්ම කියන්නේ. ඔය අසුචි පැත්තෙන් කතා කරනවා නම් මේ දන්නා පංචානන්තරේ පාප කර්ම වන්ට එකක් වල අය කොච්චර කොටා කරලා ඉඳන් වෙන මොනවා කරලා ඉඳන් හරියන්නේ නැහැ මරණ මොහොතේ ඒකමයි කියන්නේ. ඒ වගේම යම් කෙනෙක් ධ්‍යාන සිතක් උපදවලා ඒක පිළිෙන්නේ නැතුව තියාගෙන සිටියනම් එහෙම මරණ මොහොතේ ඒකමයි මරණ මොහොතේදී ඉදිරියට එන්නේ ධර්ම සම්මයක් වශයෙන් මාර්ගඵලයක් ලැබලා තියෙනවා නම් මේ මාර්ගඵල ලැබීමට ඔන්න මෙන්න කියන අවස්ථාවේදී සංස්කාරයන් නුවණින් බිඳ ප්‍රේමසා බැලුවා අනිත් ඒවායෙන් දුක් වශයෙන් අනාත්මාදී වශයෙන් මෙවැනි කර්මයක් හේත වශයෙන්ම මරණ මොහොතේදී එන්නට පුළුවන් ඒක ධර්ම සම්මෝෂයෙන් සැලකෙන මේ ධර්ම සම්ම බොහෝ සත්‍යයන්ට නෙමෙයි එතකොට දරුක කර්ම නැත්නම් ආසන්න කර්මයි මරණ මොහොතේදී එන කර්ම නියාමය. ඒ කියන්නේ කර්ම නියාමයේ ගන්නු ඊළඟට එන්නේ ආසන්න. ආසන්න කර්මය කියන්නේ මැරෙන්න ඕන මෙන්න කියන අවස්ථාවේදී කෙනෙක් කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. සංදයක් කර කලා ඉන්නවා, කේකියා ඉන්නවා, පිට සිතා ඉන්නවා. මේ වෙන අවස්ථාවකදී මරණයට පත් වෙනකොට මේ මරණයට පත් වෙන අවස්ථාවේදී ඒ සිදුකලේ කායික වාචික මානසික ඔක්කොම ආසන්න කර්ම වශයෙන් සැලකෙනවා. එතකොට මේ ආසන්න කම්මේ අපි මොනවා කර කර ඉඳී නැරෙයිද මොනවා හිතේසා ඉඳී නැරෙයිද කියලා කියන්න දෙන්නේ. සමහරට ලෝභයෙන් පිටේට සමහර දේශයෙන් පිටේට සමා මොනවා හරි මේ විදිහට මරණ මොහොතේ ආසන්න කම්මෙන් දෙපොළ. මට මේ පොඩි කෙනෙක් උත්සාහ උසස් වෙන ධර්ම මාතේ මට කිව්වා යා මේ ස්විමින් පූල් එකට ගියාට පස්සේ ඒ මුරප්‍රියතුමේ ගිලෙන්නට ගියාලු ගිලෙන්න යනකොට නම් මේ හඳ තේනවා වගේ යාගේ පුතාගේ මූණ දස්නේ වුණා කියලා. ඒක දෙපාරකට කියන්නේ. ඉතින් එයා කියනවා ජීවිතේට පුතා ගැන ආදරයක් තිබුණේ නැහැ, නැගීමක් තිබුණේ නැහැ. නමුත් මේ වෙලාවේ මම නැරෙයි කියලා හිතෙනකොටම පුතාගේ මූණ දැක්කම වෙලා ඒක ගැන හිතන්නේ ආවයි කියලා. ඒ විලාවේ පුද්ගලයා මරුණා නැත්නම් වශයෙන්ම ලෝභයෙන් මැරෙන්නේ, බැඳීමෙන් මැරෙන්නේ, ප්‍රේත ලෝක යන දුකේ උපදිනවා. මේ මනුෂ්‍ය මරන්නේ මෙවැනි එකක් කතාවක් කෙරෙන්නේ අපි මරණ වෙලාවේ මොන විදිහට අපේ චිත ක්‍රියාත්මක වෙයිද කියන එක කියන්නට අප වෙලා කියන්නට සාහිතික වෙලා කියන්නට හැකියාවක් ඕන එකක් එන්නේ. ඉතින් ඒක හරියට බහනක සත්‍යයක්. මේ ගරුකම ආසන්න කර්ම නැත්නම් ආචින්න කර්ම වශයෙන් කලකන කර්ම තම මරණ මොහොතේදී තියෙන ආචින්න කර්මය කියන්නේ එදිනදා ජීවිතේ කරලා කරලා පොදු වෙන පරිපහාරයට කරන පරිචිත වෙන තියෙන කර්ම ධර්මය. ඉතින් මේ ලෝකේ සාමාන්‍ය සත්‍යයේ එදිනදා ජීවිතේ මොනවද නිබන්ධයෙන් කරලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. උදේ ඉඳලා හැය වෙනකම්ම ලෞකික දේවල් වලම ලෞකික සබ් සංකල්පන් පිළිබඳව සමන්ගේ පිළිබඳව දෝෂරවන් පිළිබඳව හේතුව ඉදකලම් ව්‍යාපාර ආදී විවිධ දේවල් වල ගැනම චිත්ත සිතා පිට සිතා පොරුදු වෙන පොරුදු වෙන සියලු ජීවිත කාලයක් තිස්සේ ඉතින් මේ පොරුදු වෙච්ච දේ අර දරුකාසන්න කර්ම නැත්නම් මරණ මොහොතේ ඉතිරියෙනවා මේක නිසා තමයි මේ කොට උඩගත්තු පාස්තික වගේ සුළු තේසම් දුක තියෙන මේ සුගතියට යන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. මරණට පස්සේ එතකොට ඒක නිසා මේ ආසින්න කර්ම කියන එක ඉතාම වැදගත් වෙනවා. එම නිසා මේ අය ලෞකික දේවල් වලම පැටලෙන්නේ නැතුව කර්මස්කෘතෝ මේ සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය කුසල ධර්මයන් ආශිර්ණ කර්ම වශයෙන් පුරුදු පුහුණු කරනවා. ඒ කියන්නේ හැමදාම මේවා කරලා කරලා ඒවා පරිභාවිත වූ පරිචිත වූ නැත්නම් පුරුදු කරපු පුහුණු කරපු කර්ම භාගයක් පත් කරගන්නවා. එහෙම වුණොත් ටිකක් හරි දැනෙන්න පුළුවන් අපිට මේ මරණ මොහොතේ මෙවැනි කර්මයක්වත් තියෙන්නේ. ඔය එකක්වත් නාව තියෙන කර්ම න්‍යාමය තමයි සංසාරේ පුරා කඳකට කවර දෙයක් හෝ ඉදිරියට එන්න පුළුවන්. දැන් අපිට කායික භූතාත්මයක් වෙන තැනකදී කතා කළා එයා කෑ ගහනවා කටින් දේ දෙන්නවා කියලා බල කතා කරනකොට හාමුදුරුවෝ කියනවාගෙන් අපි කතා කරනකොට ඒ බුද්ධාංග වෙන්නත් ඇද්දී එයා කියනවා ඉස්සර කරලාලු මේ ඉනා මිනිසක් විය කරලා දුන්නලු බොන්නට කෙනෙකුට ඒ ඒ දීපු එක සිහි වෙලා මම මේ විදිහට එකදුනා මගේ කටේ දෙපැත්තෙන් නිරන්තරයෙන් දේ ගන්නවා කියලා කෑ ගන්නවා ඒක මේ කවදා කරපු එකක්ද නැහැ. නමුත් අර ඕනම අවස්ථාවකදී ඒ වගේ කර්මයක් ඉදිරිපත් කරන්න පුළුවන් මොකද මේ කතා මාසේ විනයට අපි මේ දැනට මනුෂ්‍යයන් වශයෙන් අනුපතන සහිත සියලුම දේවල් සහිත හිතියක් මරණ මොහොතේ Tamange සිට කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා කාටවත් සාතික කරලා කියන්නට බැරි නිසා මරණයෙන් පස්සේ කොයි ලෝකෙට බීද කියලා කවුද දන්නේ බොහෝ විට 99.999ක්ම කිව්වත් නිවැරදි දුපති වලට යන්න තමයි පාර කපාගෙන තිබෙන්නේ. ඒ පැත්තට බර වෙලා ඉන්නේ. ගහක් දබර වෙලා තියෙනවා නම් යම් කිසි පැත්තට ඒක වැටෙනවා නම් බොහෝ විට වැටෙන්නේ බර වෙච්ච පැත්තට. ඒ වගේ ලෝක සත්‍යව බර වෙලා තියෙන මේ පැත්තට නැමිලා තියෙන නැඹුරු වෙලා තියෙන. ඒක නිසා මෙන්න කල්පනා කරන්නට ඕන මේක මහා අවදානක් සත්‍යයක්. අපි අද මෙහෙම ඉතලා පිට වෙනකොට මෙන්ලා ගිහින් දුගසේ එකතුනොත් එහෙම කවුද අපට සිහිසුත වෙන්නේ එන්නේ වෙන්නේ කවදද අපිට සංසාරයෙන් ගැලවෙන්නට ලැබෙන්නේ කියන කරුණ තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන මේ සංසාර දුකෙන් මිදෙන්න ඕනේ කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. මේ විදිහට එකwidehatකින් අපි අවධානම් සත්‍යයක සිටින බව තේරුම් ගන්න ඕන. අනෙක් අතින් තේරුම් ගන්න ඕන අපි සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක් විඳලා විඳලා විඳලා විඳලා මේ ඇවිල්ලා කෙල්ලවරක් නැති දුක් සතර අපාල බුදුරජාණන් වහන්සේ දක්වා එක් අවස්ථාවකදී මහණෙනි උඹලා ඌරෙක් වුණාට පස්සේ අන්තිම සංසාරයෙන් උඹලාගේ දෙල්ල කපලා මරනකොට විතරක් ඌරාගෙන මරන්න ඇති විවිධ ආකාරයි නමුත් දෙල්ල කපලා මරනකොට විතරක් ගිය ලේ ටික එකතු කරා නම් එහෙම ඒ ලේ වල ප්‍රමාණය මේ මහ මූලික ආගයේ ජලයට බැරි ඒ තරම් වාර උඹලා රූපම වෙලා පිළිගතින සංසාරේ පුරා ඒ සාමාර දෙල්ල කපදින නැල්ලා තියෙනවා. ඒ වගේම තියෙනවා බල කුකුල වෙලා හරකු වෙලා බැටරෝ වෙලා එවැනි සත්ත්ව ඔක්කොම ওই කතාව කියනවා. එක එක සත්ත්වයක් කියලා උපදිනකොට දෙල්ල කපදියේ මේ ප්‍රමාණයකට පුරාණම් මහා සාගරයේ ජලයට වඩා අධිකයි. කොච්චරනම් වාර ගණනක් ওই තේරෙන සත්ත්වයලා උපදින්නේ නැද්ද? උන්වහන්සේ දක්වන උඹලා එකම අම්මා කෙනෙක් වෙනුවෙන් හදපු කඳුළු එකතු කරාම ඒ කියන්නේ අපිට අම්මලා මොන ලෝකේ මේ කියන ගම්සයි ලංකාව කාන්තාවන කියනවා නම් ඒ සෑම කෙනෙක්ම අපේ අම්මා කෙනෙක් අපේ සංස්කාරෝ. සම්පූර්ණ දෙම කෙනෙක් කියද්දී ඒ ඇස් ඉස්සරහටම කාන්තාවන් වෙලා ඉතන ඒ ඇස් අපේ අම්මලා වෙලා තියෙනවා නේද වශයෙන්. එතකොට මේ එකම අම්මා කෙනෙක් ගොඩක් අම්මලා නෙමෙයි. මේ ආත්මෙත් අම්මා ඊළඟ ආත්මෙත් අම්මා ඒ අම්මා වගේ මහා එකම අම්මා කෙනෙක් නෙමෙයි කඳපු කඳු වේදක බලනනම් මහා සාගරයේ ජලයට වඩා වැඩි ඒ කඳුර කියලා. ඉද්දක් කළා කියලා. කොයිතරම්නම් බාහිර ගානක් මේ සංසාරේ ඉතිරිලා ඇද්ද කියලා තේරුම් ගන්න. කොයිතරම්නම් ප්‍රමාණයක් අපි තේසන් ලෝකවල වැඩිලා ඇද්ද, හේත ලෝකවල වැඩිලා ඇද්ද, සතර පාවල වැඩිලා ඇද්ද. මේ ලෝකවල ඉපදුනාන් පස්සේ ජාති දුක් විඳලා, ජරාවට පත් වෙන අනන්ත ප්‍රමාණ දුක් විඳලා, ව්‍යාධි දුක් විඳලා, මරණ දුක් විඳලා, අනිත් සත්‍යයන් නිසා, අනිත්‍යයේ උපක්‍රමයන් නිසා අනන්ත ප්‍රමාණ දුක් විඳලා ජීවිත විවිධ ආකාරවලින් දුක් විඳලා විඳලා විඳලා මේ ඇවිල්ලා තියෙන මේ දුකේ කෙලවරක් යන්නට සීමාවක් යන්නට බතරවලින් දක් දක්වන්නට බැරි තරම් විශාල දුකක් ඉඳලා තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ තරම් විශාල දුකක් කියලා සංසාරයේ විඳපුවා දන්නවා නම් මහණෙනි ඉත ගිනිගත්තත් ඒ ගින්දර නිවන් දෙන්නේ කියලා උත්සාහ කරන්නේ මේ අවබෝධ නොකර සතරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් යාමටයි කියලා උත්සාහ කරන්නේ. ඉතින් මේ ලෝක සත්‍යයට තේරෙන්නේ අපි මෙච්චර සංසාරයේ දුක් විඳලාද කියලා. අඩු වශයෙන් මේ ජීවිතේ කොච්චර දුක් විඳලා තියෙනවද? ඒක ඔක්කොම දුක් විඳිනකොට විතරයි බරපතල අසනීපයක් වෙනවා කියන්නේ ඒකතොත් මහා දුකක් වෙනවා මේක මහා දුකක් කියලා කියන රෝගේ හොඳ වුණාට පස්සේ දුකක් හින්දා කියලා මිනිසුන්ට මතකක් පස්සේ. ඒක තමයි හැටි ස්වභාවය. මිනිසුන්ට හැටි මිනිසුන්ගේ ලෝක සත්‍යයේ රෝගේ එකයි. ඉතින් මේ සංසාරේ පුරා මේ ආකාරයෙන් දුක් විඳලා අනාගතයේදී නැවත නැවත ඉපදී ඉපදී දුක් විඳින්නටම සිදුවෙනවා. අර වගේ දුගටි ප්‍රේතලෝ කොල්ලෙන් වැටුනොත් එහෙම කණ්ඩක් නැහැ අඳින්නත් නැහැ ඉන්නත් නැහැ බඩගින්නේ පිපාසාවෙන් ගැරෙන්නේ පුළුවන් තරම් පීඩිත වෙලා තිබුණා සමහර ප්‍රේතයන් ගැන්වල ගිනිගෙන බැවෙනවා සමහර ප්‍රේතයන් ගැන්වල වලින්ම කඩු වලින් වගේ කැටි කැටි කැටි කැටි දේ තේරෙනවා ඒ කණ්ඩ ශක්තිය වල විදියට ඒ විදියට කන්නේ ඒ විපාක දෙන්නේ මේ කාකාට අපාදක බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තියෙනවා ඇත්ත වශයෙන්ම හිතන්නට බෑ ඒක දුක මේ ලෝකිකත්වය කල්පනා කරන්නේ අපායක් කියලා එකක් තියෙනවා කියලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා ප්‍රකාශ කරන මමම මේක දැක්කා මගේ ඇහෙන්න මේක දැක්කා මගේ පස්නා ලෝකෙම මම දැක්කා. දෙබ්බසක් ඥාණයෙන් දැක්කා. ඒකයි මම මෙන්න කියන්නේ කියලා. ළමින්ට දැයියති මස්සන් දැයියති මහරුත් දැයියති ආසීමිත සම්පදූපාරට කියලා දක්වලා තියෙනවා බාල පඬිත් සූත්‍ර වෙන්නේ දේවදූත සූත්‍ර වෙන්නේ සූත්‍ර වෙන්නේ කියන ගින්දරේ ඒ සාක්ෂයන්ගේ ළමින්ට දැයියති හැම කිච්චිලා යනවා කරේ සංවිධාන මස් කරවල යනවා. නහරුන්ට දැහැගේ නහර කරවල යන අට්ඨිමිති සම්පදෝපාටි ඇටවලින් දුම් දී දෙනවා ශරීරයේ. දුම් නිකොත් වෙනවා. කොයි තරම් ප්‍රශ්නයක් කොයි තරම් දින්දලක් කොයි තරම් සිද්ධියමක් කොයි තරම් දුකක් ඇද්ද කියලා කල්පනා මෙවැනි දුක් අනන්තවත් සංසාරේ පුරා බින්දා. එළවරක් නෑ නිමාවක් නෑ මේ විඳපු දුක් ප්‍රමාණය. සංඛ්‍යා සංඛ්‍යා සංඛ්‍යා ගණන් මේ විදිහට දුක් විඳගෙන ආවේ. අදත් මේ සත්‍යයට පත් වෙන්න පුළුවන් තැනකයි අපි ඉතින් මේ අවධානම් සත්‍යයකයි යටත් වෙන්න සෝවාන්වත් නෝබ කෙනෙක් නොවිච්ච කෙනෙක් තියෙන්නේ. ඒක නිසා අනාගතයේ මේ විදිහට බොහෝ දුක් විඳින්නට සිදෙනවා මේ දුකෙන් මිදෙන්නට නම් ඥානවන්තයන් විසින් මේ සුදේ පරිපේ කියන අවබෝධය තියෙනවා. බුදුහාමුදුරුවෝ දක්වන්නේ අර ජීවිතිකං ආසත්තං ඒකෝ ධඤ්ඤා මරණසේ කියලා. අද අදම බලා මේ සසර දෙකෙන් නිදීන් උත්සාහ ගත යුතුයි කටයුතු කළ යුතුයි. කෝ ධඤ්ඤා මරණසේ දෙක මරණය වෙයිද කියලා කවුද දන්නේ? අපේ කාණෙන් නම් මගේ වයස 20යි 30යි 18යි 15යි 40යි 50යි තව මොකක් කල් ජීවත් වන්නට පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කොයි මොහොතේ අපේ මනෝ සිදුවෙන්නේ කියලා. ඒකයි කියන්නේ කෝධඤ්ඤා මනසේ හිත මරණය සිදුවේද කියලා කවුද දන්නේ? ඒක නෙවෙයි අද සවස්තර මරණය සිදුවේද කියලා කවුද දන්නේ? ඒ මාර්ගයෙන් තව සවස් මේක පැයකින් මරණය සිදුවේද පැය භාගකින් මරණය සිදුවේද කියලා තව මොහොතකින් මරණය සිදුවේද කියලා කවුද දන්නේ? සමාජයක පාඩ හටයක් එකපාරකින් කියන්නේ නැහැ ඒක. එහෙම වෙන අවස්ථාවන්ටවත් වෙනවා. ඒක නිසා මේ සංසාර දුකින් මිදෙන්නට ඕනේ මේක මිදෙන්නට නම් මේ විදිහට ඉඳලා හරියන්නේ අපි අර කලින්ම සූත්‍රයේ දේශනා කළා සෝවාන් සබදාගාම අනාගාමී රහතදී මාර්ගඵල ලැබීමට නම් එකට කරගත යුතු කරුණු හතරක්. ඒකෙන් එකක් තමයි සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණම් කියන්නේ පිළ සද්ධම්ම ශ්‍රවණම් තුන්වෙනි කාරණා යෝනිසෝ මනිකාරෝ හතරවෙනි කාරණා ධම්මාන් ධම්ම පරිපත්තිය. ඒ හොඳ අය ආශ්‍රය කරන්න ඕන. පළවෙනි ඒ කියන්නේ මේ අය මෙතෙන් ආවනම් තමයි මේ වෙලේ කරුණක්වත් ඇවිල්ලා මේ ඇත්ත ඇති ගැටියෙන් පෙන්වන දෙයක් මේ අයට අහන්න ලැබෙන්නේ. වෙන අයතාවට ගියානම් ලෞකික දේවල් වල කතා කරන දේවල් වල පැටලුණා නම් හිත සමතවන ඉන්ද්‍රියම් පිනවන දේවල් වල කතා කරනවා නම් Taman ඒ වෙලාවේ සිදු සතුටක් ලැබේ. නමුත් ඒ සතුට නිසා සංසාර දුක්ඛ සංදේශාන්තේ ක්‍රියාත්මක සංසාරයට ඇදගෙන වැටෙනවා කියලා ඒ අය දන්නේ නැහැ මේ අය දන්නේ. එතකොට ඒ විදිහට කල්යාණ මිත්‍රයන් නැතුව ඉන්න නිසා බරපතල අයගෙනියක් සිදෙනවා. ඉතින් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්මත්ම අවශ්‍යයි Tamanට මේ සංසාර දුක පෙන්වා දෙන්නට සංසාර දුකෙන් මිදෙන ආකාරයේ ක්‍රියා දෙන්නට මෙහෙම මෙහෙම කරන්නට කියලා පොළඹවන්නට ඒ පැත්තට උත්සුක කරවන්න උනන්දු කරවන්න සිටින කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය තිබුණොත් තමයි මිනිස්සු ලෝක සත්‍ය මේ විදිහට කටයුතු කරන්න පුළුවන් වань. ඕ අහන්න නෑ, කියවන්නේ නෑ, දකින්නේ නෑ, අහන්න. අපිට නිරන්තරයෙන් ගුවන් විදුලි දැම්ම, කේන්ද්‍ර වල දැම්ම, ඕවා තියෙන්නේ ඇහැ පිනවන, කන පිනවන, ඉන්ද්‍රියම් පිනවන, රෝගය ඇති කරන, දේශය ඇති කරන, සමහරට පරිගන්නා දේවල් ගැන දේවල් පෙන්නන්නේ. ඒවා දැක දැක මිනිස්සු සතුටින්වා චිත්තල පාවැදී යන ඉතින් සංනාව ආස්තාව ඒ වගේම රාගිත පිටේ මේවා නිසා ලෝක සත්‍යය නැවත නැවත දුකwidetildeවට ඇලෙවට සංසාර දුකට පත් කරනවා කියලා ඒ බලන කිසි කෙනෙක් දන්නේ නැහැ, පෙන්වන කිසි කෙනෙක් පෙන්වන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ දුගොල්ලෝ මාන්දියෝ වගේ කටයුතු කරනවා ඒක නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය දෙයක්. ඊළඟට සද්ධම්ම ශ්‍රවණං සද්ධම්මේ ශ්‍රවණය කරන්න ඕනේ. මේවා මේ සංසාර දුක නිවීමට බලාපොරොත්තු වෙන කෙනා. සත්‍යන්නේ කියන්නේ රේඩියෝකේ ටෙලිවිෂන් එකේ නිතර නිතර අහන්න තියෙන නිකන් වැල්වට ඇලුම් බණ නෙවෙයි නව කතා වෙන දේවල් නෙවෙයි දේශපාලනයට බර වෙච්ච ධර්ම දේශනා නෙවෙයි සංසාරයෙන් නිදහස් වීමට අවශ්‍ය කරුණු දැක්කන දේශනා. සංසාරයේ කෙරේ කලකිරීමට අවශ්‍ය වෙන කරුණු දැක්කන දේශනා. නැත්නම් මේ අනිත්‍ය දුකය අනාත්මය ආදී තිලක්ෂණ ධර්මයන් පෙන්වන කරන ධර්ම දේශනා. ඒ වගේ මේ විදර්ශනා ඥාන චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන ධර්මයන් මතු කර පෙන්වන කරන ලබන දේශනා. ශූන්‍ය ශූන්‍ය කාර්යය දක්වන නිර්වාණය මතු කර පෙන්වන ලබන දේශනා වෙනි. නිවන් ලැබීමට සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය වන සද්ධාම්යන් ශ්‍රවණය කරනවා. ඒවා සේවනය කරන්නේ නැත්නම් ඒ ආකාරයෙන් නිවිච්චි පොතක් පතක් හරි බලන්න නැත්නම් සාකච්ඡා හරි කරන්න මේ මෙවැනි පොත් ටික දුර්ලභයි දුර්ලභ වුණා කියනවා තිබුණොත් ඒ පොතක් හරි අරගෙන කියවන්න එතකොට සද්ධම්ම ශ්‍රවණය කළා කියලා හිතා ගන්න පුළුවන් ඒක අත්‍යවශ්‍යක අනිත් එක තමයි ධම්මානුසංග ප්‍රතිපත්ති මේ ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්න තොන අඩු වශයෙන් සෝවාන් වෙන්න බං ගෙදර වලින් ඉඳලා පින්කම් කරලා නිකන් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා එහෙම හරියන්නේ නැහැ. ඒ දාන ටිකක් දෙනවා කියලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක නිවන් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගාවට ගිහලා මලක් පානක් පූජා කරලා නැත්නම් බෝධියක් ගාවට ගිහලා මොනවා හරි කුසල කන්‍යක් කරලා ඊට පස්සේ මේ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් නිවන් ලැබෙනවා නම් ඉතින් මේ ලෝකේ තියෙන 99ම මේ වෙනකොට නිවන් ගිහිනවා. නමුත් දෙලම කවදාවත් නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නේ නම් නිවන් දැක්ක මාර්ගයක ගමන් කරන්න ඕනේ ධම්මානුගම ප්‍රතිපatti පූර්ණේ ගන්නවා. ඒ සඳහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය බුදු දානන් වාස්තු පෙන්වන්න කරලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමකින් තොරව ඒවා දිනු කරගන්නේ නැතුව කිසිදාක කිසි පිළිගන්න ලබන්නේ. ඒක නිසාම ඒකේ අර කය ආරක්ෂා කරගන්න එක වචනේ ආරක්ෂා කරගන්න එක සිත පුළුවන් තරම් දුරට ආරක්ෂා කර ගැනීම. එනම් අපසාර කරන්නේ කය සිත වචනේ තුන් දොර ටිකක් ආරක්ෂා කරගෙන ටික ටික හරි භාවනා කරන්න කොහොමද වෙන්නේ කොහොමද? සතිය දීමෙන් දොන සමාධිය දීමෙන් දොන ප්‍රඥාව දීමෙන් දොන ලබන්නේ. සති සමාධි ප්‍රඥා කියන අංගයන් දිනු කරගන්න නැතුව බුදුවරු 10 දෙනෙක් එකලා ඇවිල්ලා බුදුවරුන්ට පුළුවන් නිර්මිත කරන්න බෝන තරම් බුද්ධ ඒ වගේ බුදුවරු එහෙම කරපු අවස්ථා තියෙනවා. බුදුරු 10 දෙනෙක් නිර්මිත කළ බුදුහාමුදුරුවෝ ධම්ම දේශනා කළත් ඒක බුදු කෙනෙක් නෙවෙයි. ඒවා දිනු කරන්නේ කෙනෙකුට කවදා නිවන් යන්නට බෑ. නිවන් කියන්නේ කල්ද සුදුද කියලා දකින්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඒක නිසා මේවා පුරුදු කරන්න ඕනේ. අපිත් භාවනාවක් කරන්න ඕනේ. අපිත් මේ සාවාගීකවත් උත්සව කටයුතු කරනවා මේ ජීවිතේ සත්‍ය ප්‍රතිඵලයක් ගන්නවානේ. එතකොටයි කියන හැඟීම සමාගයේ සිට කාලෙදී යන්නට. ඒක මේ බලෙන් පොවන්නට මේවා බෑ. සමාගයේ චිතතුලින්ම මේවා ඇති වේවි. අනේ මේ මහා භයානක සංසාරය තියෙන මෙතෙක් කල් දුක් වෙනවා තවත් ඉදිරියේ දුක් විඳින්න ඕන මේකෙන් ගැලවෙන්නට ඕනේ මම මේ මේ මේ දැන් කර කර තියෙන දේවල් නිතරම කර කර ඉඳලා හරියන්නේ නැහැ කියන ඒ හැඟීම සමාජීයකට කාලෙදිලා මතුවෙන්න ඕනේ මේක කෙනෙකුට සමාජීයකට බලෙන් ඇති කර දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒ හැඟීම ඇති වුණොත් තමයි ඒ සම්මා සංකල්පය ඇති වුණොත් තමයි ඕනෑම දෙයක් කරන්න පුළුවන් වන්නේ ඒ පැත්තට බර වෙච්ච ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඔය සම්මා සංකල්පයේ යහපත් සංකල්පනා නැත්නම් නැත්තම් ඉතින් මොකක්වත් නැහැ භාවනා කරන්නේ නැහැ රතියක් නැහැ බණාන්නේ නැහැ කල්යාණ මිත්‍රෙක් නැහැ ඔය එකෙන් උපන්නාට මේ ලෝ වෙනවා විනා කියලා ඔය ජීවිතේ ඔය ජීවිතේ ගෙවෙන්නේ ගෙවිගෙන යනවා කාලා කියලා දෙන්නට ඒක නිසා ධම්මාන ධම්ම ප්‍රතිපත්තියේ දෙන්නට ටිකක් අද උත්සාහ කරන අපේ භාවනාව කරන්නට ඕනේ අපේ නිවන් යන්නට අවශ්‍ය ගුණ ධර්ම පූර්ණේ කරන් පුළුවන් හැටියට ටික ටික කරන්නට ඕනේ මේ අද මේගොල්ලෝ හිතන්න පුළුවන් අනේ අපිට වෙලාවක් නැහැ නේ ඕවා කරන්න කොහෙද තියෙන ඔක්කොම දේවල් දරවන්න බැලලා. මේ කල්පනා කරන්නත් පුළුවන් නොයෙකුත් ලෞකික දේවල් වල වැඩ කටයුතු තියෙන ඒ නිසා අපිට කොහෙද බමුණ භාවනාවක් කරන්න සීමාවෙන් මාගේ ගමන් කරන්නට කාල වේලාවක් තියෙන කියලා මම කියන්නත් පුළුවන් හිතන්නත් පුළුවන්. නමුත් මේ ඇයට ඕනම වෙන දේවල් ඔක්කොම කරන්න වෙලාවක් තියෙනවා. නිදා ගන්න වෙලා තියෙනවා, නාන්න වෙලා තියෙනවා, කෑම බීම කන්න වෙලා තියෙනවා, ටෙලිවිෂන් බලන්න වෙලා තියෙනවා. ඕනෑ දේවල් කරන්න වෙලා තියෙනවා. නමුත් මේ නිවන් යන්නට සංසාර දුක මිදීමට වෙලාවක් නැහැ කියන්නේ නැතිකම නිසා නෙවෙයි, Tamanට ඕනෑ නැතිකම නිසා. මේක කරන්නට ඕනෑකම තියෙනවා නම් වෙලාවල් හොයා ගන්නවා කියන එක ප්‍රශ්නයක් තියෙන කාරණාවක් නෙවෙයි. ඒක නිසා ඒ විදිහට ටික ටික පුළුවන් තරම් දුරට භාවනාවක නිරත වෙන්න ඕනේ සෝවාන්ගේ සඳහා කටයුතු කරන්න ඕනේ. මනුස්සයෙක් කියලා ඉපදුනා නම් මේ දේ කලේ නැත්නම් මේ මනුස්ස ජීවිතෙන් උරු ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් කියලා හිතන්නට බෑ. නිකම්ම කිත් පොඩ්ඩලේ පමණයි. එතකොට හතරවෙනි කාරණාව තමයි මේ සංසාර දුක් නිදීමට පුරුදු කළ යුතු පුහුණු කළ යුතු හතරවෙනි කරුණ. ඒක තමයි යෝනිසෝ මනිකාරෝ නුවණින් මෙහි තේ. මේක තමයි ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණ. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන එක. දුක් දේවල් දුක් වශයෙන් මෙනෙහි කරන එක. අනාත්ම වූ ආත්ම නොවන දේවල් අනාත්ම වශයෙන් මෙනෙහි කරන එක. අසුභ වූ දේවල් අසුභ වශයෙන් මෙනෙහි කරන එක. මෙන්න මේ කරුණ හතරවත් අඩු වශයෙන් තම ගොඩාක් තියෙනවකට අන්තර්ගත. මේ කරුණ හතරවත් නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙන්නට ඕන කරන්නට ඕන. ලෝක සත්‍ය එහෙම නෙමෙයි කල්පනා කරන යෝනිසෝ මනසිකාරය නෙවෙයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ නෝනින් නෙවෙයි හිතන්නේ නුනුවන. ඉතින් අපි අවුරුදු 50 ජීවත් වෙනවා, එතත් දැන් ජීවත් වෙනවා, මෙතෙක් කල් ජීවත් වෙනවා කියන හැඟීම තමයි තියෙන්නේ. මේ කොයි මොහොතේ නැරෙයිද කියන හැඟීමක් නැහැ. ඒවා අනිත්‍යයි කියන හැඟීමක් නැහැ. ඉතින් ඒවා අනිත්‍ය කියන හැඟීම තමයි තියෙන්නේ. අපි කොච්චර බණට කිව්වත් පොත්පත්වල කිව්වත් මේ අයිකෝ කැහිලා තිබුණා හිතේ නිකන් තියෙන්නේ මේවා මෙච්චර කල් පවතින ධර්ම මේවා හැමදාම මේවා මගේ දුවගේ අවුරුදු 6යි අවුරුදු 16යි තව අවුරුදු මෙච්චර ජීවත් වෙනවා මේ මේ හැදී මේ අවුරුදු 5කට 10කට තව අවුරුදු 50කට පරි පවතී ඔය විදිහට හැම දෙයක් පිළිබඳ තමන්ගේ ජීවිතයෝ තමන් ඇසුරු කරන අයෝ තමන් සතු දේවල් පිළිබඳව නිත්‍යයි කියන හැඟීම මේවා මෙච්චර කල් පවතිනවා කියන හැඟීම තියෙන්නේ අනිත්‍යයි කියන හැඟීම නේ අනිත්‍යය කියන්නේ නිරන්තරය වෙනස් වෙනස් වෙන තමන්ගේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙන තමන්ගේ සිත නිරන්තරයෙන් වෙනස් වෙන තමන්ට දැනෙන නොයෙක් ආකාර සැප දුක් මඳහත් වේදනා සියල්ලම නැතිවෙමින් නැතිවෙමින් යන හිතේ පහළ නිරන්තර සිටින ධර්ම දිනනවා නම් හිතෙන් හඳුනා ගන්න ධම්පාද දේවල් තියෙන මේ ඔක්කොම ඇති ඇති නැති නැති වෙන සිටිවිලි ධර්ම පවා නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන විඥාන ධර්මයක් ඇතිය. මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක ලෝක සත්‍යය ඒවට දකින්නට ප්‍රඥාවක් නැති නිසා මේකකින් දිගටම එක දෙයක් වශයෙන් තියනවා කියලා පෙන්වනකොට මේ ළඟදී ගිය දවස් එක තුනකට උඩදී මේ කෙලිස් පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලැබු කෙනෙක් මගෙන් ටෙලිෆෝන් කරලා අහනවා මේ අපි කියලා බඩුවක් හැම වෙලාවෙම මේ තියෙනවා කියලා පේන්නේ කොහොමද ස්වාමීනි කියලා මම හිතුවා ඉගෙන ගත්තේ නැත්නම් මේ විද්‍යාව ඉගෙන ගන්නට කියලා ඉගෙන ගන්න තියෙනවා ඉලෙක්ට්‍රෝන, නේට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් ඔය කොටස් ලෑල්ලා තියෙනවා. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරය ඉගෙන. ඒවා මෙන්න නිරන්තරයෙන් වෙනාට මේක නිරතම නිතරම තියෙනවා කියලා පේන්නේ අපි අද දෙයක් පුදුමයක් දෙන. ඒක දෙයක් දෙනවා බඩුවක් දිහා බලනොත් ඒක තියෙනවනේ දිගටම කියලා අහනවා. ඉතින් මේ මේ අනිත්‍යයේ නිත්‍ය වශයෙන් දකින්න සංඥා, වැරදි සංඥා අයෝනිසමනස්කාරය. මේක නිරන්තරයෙන් මේකේ තියෙන රූප අණු රූප කලාප පරමාණු කොටස් හැම වෙලාවෙම වෙනස් වෙ වෙනස් යන එක තියෙන්නේ නමුත් ඒක දකින්න පුළුවන් වෙනවා ප්‍රඥාවෙන් ඔබට යම් දෙයක් මේකෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ අපිට තියෙන්නේ එක ධර්මයක් වශයෙන් උදාහරණයක් වශයෙන් පෑන් එකක් දාන ටිකක් අලින් ඒකට පෑන් එකේ එක එකක් වගේ තියෙනවා නැත්නම් ඔය බයිසිකල් එක වගේ රෝදයක් හයියෙන් කනකොට ඒක කියන අර කාමයේ ස්කෝප් එක පේන්නේ නැහැ. ඒක ඔක්කොම එක දෙයක් වශයෙන් පේන්නේ. ඕනම දෙයක් එහෙමයි වේගෙන් කඩයන්න කරනකොට එක දෙයක් වශයෙන් තියෙන්නේ. මේ වේගෙන් ඇති ඇති නැති නැති යන ධර්ම නිත්‍ය වශයෙන් ලෝකයට තියෙන්නේ. ඒක තමයි ඇති. ඉතින් මේක සාමාන්‍ය දර්ශනය. නමුත් ඒකේ විදර්ශනාව කියන්නේ විශේෂයෙන් දර්ශනය කරනවා. මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක තමන්ගේ ශරීරයෙන් ගත්තත් පුණ්‍ය කාලේ තිබුණා. ඒ පුණ්‍ය කාලේ තිබුණ එක නෙමෙයි අවුරුදු 5 10 වෙනකොට. පහදා එක නෙමෙයි අවුරුදු 10 15. ඒක නෙමෙයි අවුරුදු 20 සිද්ධිය. ඒකත් නෙමෙයි 25 තියෙන්නේ. ඒක නෙමෙයි දැන් 40 50 වෙනකොට තියෙන්නේ. ওই තත්ත්වය දෙන්නේ දෙන්නේ වෙනස් වෙනවා. මේවා මේ එක පාටම වෙනස් වෙනවා නෙමෙයි. ටික ටික ටික ටික හැම මොහොතේම වෙනස් වෙනස් වෙනවා. ඉතින් මේක දකින්නට පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුර දක්වලා දෙනවා මහන්නේ රූපේ නිත්‍යයි කියලා ගත්තත් ඒකෙන් තියෙන ටිකක් හරි සමන්නේ කියට ඒකනේ. හොඳයි කියන අනේ එක දහසෙන් ටිකක් හරි සමන්නේ කියට. නමුත් මේ චිත නිත්‍යයි කියලා ගන්නවනම් මේක අන්ත මෝඩ වැඩක් කියලා. මොකද චිත නිරන්තරයෙන්ම වෙනස් වෙනවන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. ඒ මේ කය සහ චිත නිරන්තරයෙන් අනිත්‍යයට යනවා නම් අනිත්‍ය ධර්ම කියලා දකින්නට පුළුවන් නම් අද ඕනෑම ඉස්තර වශයෙන් තියෙන ධර්මයක් හෙට වෙනකොට පොළොවට සමතලා වෙනස් වෙනවා කියලා පුළුවන්. ඒක තමයි සූත්‍රය. කොයි දෙයක් කොයි මොහොතේ වේද දන්නේ. ඒක නිසා මේ අනිත්‍ය එක තේරුම් ගන්න ඕන. ඊළඟට දුකයි කියලා තේරුම් ගන්න. ඒක මිනිස් හිතන්නේ මේක සපයි කියලා. ඇහැ කන නාසය කන දිව ශරීරය මනස පිනවතුනවා සතු සතු වෙන්නේ ඉන්න එක. සුළු සතුටක් වගේ දෙයක් ලැබෙනවා. ඉතින් ඕක තමයි මහා ලොකුවට ඔළුවට තියාගෙන මහා මේරු පස්වති. අයින් කරන්නට බැරිද? ඒ සුළු සියුම් සුඛ වේදනා මාත්‍රයක්. ඉතින් මේක සපයි සපයි කියලා හිතාන තමයි ඉන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඒක දුකක් කියලා තේරුම් ගන්න සාමාන්‍ය ලෝක සත්‍යයට කොහොමද බෑ. නමුත් මේ පංචස්කන්ධ ලෝකයේ පවතින එක කොයිතරම්නම් දුකක්ද කියන එක තමයි තේරෙන තමන්ගේ ශරීරයේ පවතින එක කොච්චර දුකක්ද. කවන්න ඕන, පොවන්න ඕන, නහවන්න ඕන, නිදිකරවන්න ඕන, දේශේ ජීවවන්න ඕන, මේක නඩත්තු කරන්න ඕන, සප්පාය කරන්නේ, සාස්තු කරන්න ඕන. කොයි දෙයකද මේක කොයි මොහොතකත් කිසිම කෙලෙගුණයක් නැහැ. අතන කැඩෙන වෙලාවට කැඩෙනවා, බිඳෙන වෙලාවට බිඳෙනවා, ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. මේක ඉතින් කොයි ආකාරයෙන් කිව්වත් හොඳට කොයි හොඳට අපි පවත් ගන්න උත්සාහ කරත් එහෙම පවතින්නේ නැහැ. උපාදී ඔරේ වෙනස්සේ වෙනස්සේ ගමනින් විශාල දුක් ලබා දෙනවා. ඉතින් මේක තේරුම් ගන්න මේ පංචස්කන්ධයේ පවතින එකම දුකක් කියලා. මේක සපස් කියලා තේරුම් ගත්තොත් එහෙම කවදාවත් නිවන් ලබන්න බෑ. මේක දුකක් කියලා තේරුම් ගත්තොත් තමයි මේක කෙරේ කල තියෙන්නේ. කල තිබුණොත් තමයි විරාගයවත් නොයන්නේ. එතකොට තමයි අතහරින්න පුළුවන්. හින්දින්දන් තෝරලා දෙහිරාලා විමුක්ති කියනයි බුදුහාමුදුරු කියන්නේ කතාව. එතකොට එහෙම නැත්නම් ඉතින් කලකිරෙන්නේ නැහැ. මේක සැපයි සැපයි කියලා කිව්වම කොහෙද කලකිරෙන්නේ? කලකිරෙන්නේ නැතුනම රාගේ අතහරින්න පුළුවන් නෑ මේ දැනීම අතහරින්න පුළුවන් නෑ. දැනීම අතහරින්න නැතුව සියල්ල අතහරපු නිවන ලබන්නට බෑ. ඒක නිසා දුක ගැන තේරුම් ගන්න උත්සාහ ගත යුතුයි. ඊළඟට මේවා අනාත්මයි කියන්නේ. හුඟ දෙනෙක් දන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා. ඉතින් කොච්චර මේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ධර්ම වල ඇහුවත් මේවා අනාත්මයි කියලා. හිතේ තියෙන මම කියලා කෙනෙක් ඉන්නවා ආත්මයක් කියලා කියන එක තමයි. බෞද්ධ උනත් අබෞද්ධ උනත් කාගෙත් එක. සෝ අයකට තේරෙන්නේ සෝවන්වත් වෙලා නැත්තම්. සෝවන් වෙච්ච කෙනාගෙන ඉතින් මේක ඉතින් වශයෙන් පවත්න අම්බෙන් නැහැ කියන එක ගැලවිලා යනවා. ඉතින් වශයෙන් ආත්මයක් තියෙනවා කියන එක ගැලවිලා යනවා. ඉතින් වශයෙන් ආත්මයක් නැහැ කියන එක නියම තියෙනවා. මම කියන මගේ කියන විදිහ රහතනාත් පස්සේ සම්පූර්ණ නැතිව. ඉතින් අනිත් අයගේ සිත තුළ මේවා ආත්ම කියන හැඟීම මම කියන හැඟීම කියලා ඒක නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නකොට මගේ කියලා දේවල් ඇති වෙන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම තියෙන ප්‍රාප්තයි මගේ කියන හැඟීම ලෝකේ තියෙනවාට මගේ දරුවා වෙන්න පුළුවන් මගේ ගේ වෙන්න පුළුවන් මගේ කාර්යය වෙන්න පුළුවන් මගේ ඇඟ වෙන්න පුළුවන් ඕන එකක් ඉතින් මගේ වෙනවා අර මම කියන හැඟීම ධානයක් මමෙක් නැත්තම් මගේ බවක් ඉතුරු වෙන්න තැනක් නෑ. ඒ නිසා මේ අනාත්ම සංඥාව සමාධිය කුසතර දියුණු වෙන්නේ. ඒ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අපි මේ සාමත්ම සරල විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියපුවට මේ ලැබිලා ඇති සමාජ ලැබිලා නැත්නම් පොතක් දෙන්න. ඒක ටික ටික කියලා බලලා අවබෝධ කරගන්න නෝගත් ගැනීමකට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතාම ගාම්‍ය සර්වේදී පිළිබඳ කරලා මොකද ඒ මම මේ කල්පනා කරේ මේ මිනිසුන්ට මේම කියලා දුන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඒ අදහසින් ඒ කරුණාවෙන් තමයි ඒක දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. එතකොට යෝනිසෝ මනසිකාරයක් නුවණින් මෙහි කිරීමක් සිදු වෙනවා. එතකොට ඒ විදිහට කටයුතු කරොත් එහෙම තමයි කවදා හරි දවසක නිවන සැනසීමට පුළුවන්කම ලැබෙන්නේ සංසාර දුකින් මිදෙන්න පුළුවන් වන්නේ මේ විදිහට කටයුතු කළොත් තමයි මේ ජීවිතෙන් උසස් ප්‍රතිඵලයක් ගන්නයි කියලා සැනසෙන්නට පුළුවන්කම තියෙන්නේ. මේකට දවසකට විනාඩි 5ක් භාවනා කරන්න පුළුවන් නම් ඒ 5 භාවනා කරන්න. හිතන්නේ ධර්මයට සුළු දෙයක් කියලා. පහ පහ පහ පහ මාසයක් යනකොට විනාඩි 150ක්. අවුරුද්දක් යනකොට මාස 12ක් යනකොට විනාඩි 1800ක්. විනාඩි 1800 හැදෙන් බෙදුවොත් පැය 30ක්. අවුරුද්දකට පැය 30ක් භාවනා කරලා කියලා දැනෙන්නට පුළුවන්. නමුත් මේ සාමාන්‍ය වශයෙන් පැය 30ට වැඩි නිසා අඩු වෙන්නේ නැහැ. කුල්පයකට පාපු. එතකොට ඒ විදිහට කල්පනා කරනවා නම් මේ ඇයට තේරුම් ගන්නට ඕන කලයකට වතුර බින්දුව බින්දුව වෙනනම් මහා කලකෙලියක් හිතනවා නම් අනේ මට මේ වතුර බින්දුවෙන් ඇති වැඩේ මොකද්ද නම් මේ මේ මම බැලුම් 50ක් විතර 100ක් විතර අල්ලන්න පුළුවන් මේ කාලයක් මට මොකද මේ වතුර බින්දුව. මේ කලේ මොහොඳයි කියන්නේ. උදකම් බින්දු බින්දුවනේ පාතේන උදකම් වේ උදකම් වෝකේ පෝර බුදුහාමුදුරනේ කියලා. බින්දුව බින්දුව වැටෙනවා සමදාන දවසට කලෙක් කෙරෙනවා. ඒක නිසා විනාඩි 5ක් හරි භාවනා කරන්න පුළුවන් නම් ඒක සුළු දෙයක් කියලා හිතන්න එපා. බිඳුවක් කියලා හිතන්න එපා. මේක පාරමී වශයෙන් කියන කොටයක් බාටපත් වෙනවා. එහෙම කරලා නිවන් මඟ ගමන් කරන්න උත්සාහ ගන්න. එහෙම කළේ නැත්නම් ඉතින් හැම දවසෙම ඔය මෙතෙක් කල් සංසාරේ පුරා ආපු විදියටයි ඔය පෙර කුසලයෙන් මොකක් හරි කුසලයක් ඉපත් වෙලා මනස එක්ක තෙන්දදුනා. ඊට පස්සේ ඉතින් මොන ලෝකෙට කරකලා යන්නේ කියන්නේ කවුරුත් දන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන පුළුවන් තරම් දුරට මේ සංස්කාර දෙකෙන් මිදීම සඳහා අවශ්‍ය කටයුතු ටික ටික හරි සම්පාදනය කරගන්න උත්සුක වෙන්නේ. මේ දක්වා කියපු කරුණවල සාරාංශයක් කියන්නට නැති තරම් සරල කරුණු අපි ඉදිරිපත් කළේ. ඒ කියන්නේ සාරාංශයක් කියන්නට අවශ්‍ය නැති තරම් ඊගෙන එකයි මේ ලෝකයේ සත්‍යය මේ සංස්කාර දෙකෙන් මිදීමට අවශ්‍ය කඩේතු කරන්නේ නැතුව ඉන්නේ අනිත්‍යතාව නිසා නෙවෙයි අතීතයේ දුක දුක දන්නේ නැහැ අනාගතයේ විනිශ්චය දුක දන්නේ නැහැ. ඔබ දන්නවනම් එහෙම අවංකවම කෙනෙක් මේ සංසාර දුකින් මිදෙන්න ඕනේ කියලා උත්සාහය කටයුතු කරනවා. ඉතින් අපේ ජීවිතේ මරණයට පස්සේ කොයි තැනක උපදිනේද කියලා දන්නේ බොහෝ විශේෂයේ කියන්නේ 99.9කටත් ඇති ප්‍රමාණයක් ප්‍රවණතාවයේ තියෙන දුකට ගාමීමට ඒවට ගියොත් කෙනෙක් දුක තුළින් ගොඩ වෙන්නටත් හැකියාවක් නැහැ. එවැනි අවධානන්තත්වයක මේ සිටින්නේ අනිත් එක මරණය කොයි මොහොතේද සිදුවේද කියලා දන්නේ ඒකත් අවධානයක් සත්‍යයේ සිටින මරණ මොහොතේ මොනවා කර කරා ඉදි කීකියායිද හිත හිතා ඉදි මරෙන් දන්නේ නැහැ මොන කර්මයක් තමයි මරණ මොහොතේ ඇදිදී මානස දෙයිද කියලා දන්නේ නැහැ ඒක ඉවෙන අවධානයක් සත්‍යයක තියෙන ඒක නිසා පුළුවන් තරම් දුරට මේ සංසාර විමුක්තිය සඳහා අවශ්‍ය වෙන කුසල කර්ම කරලා කරලා කරලා ඒක ආකින්න කර්මයන් බවට පත් කරගෙන සිටින්නට කියන කාරණාවත් වෙනවා එහෙම කළා මේ සංසාර දුක නිදීමට නම් තම සමාලංග ඇති කරගත යුතු කරුණු හතරක් පෙන්වුම් කළේ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සෝන යෝනිසෝ මනසාරෝ ධම්මා ධම්ම පරිපත්ති කියලා. කල්යාණ මිත්‍යංගේ අවශ්‍යයි. සද්ධම්මේ ශ්‍රවණය කිරීමක් අවශ්‍යයි. ධම්මාන ධම්ම ප්‍රතිපත්තියේ යෙදීමක් ඉතාමත් අවශ්‍ය කරුණක්. ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙහි කිරීමයි. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙහි කිරීමත් අවශ්‍ය කරනවා. මෙන්න මේ විදිහට කටයුතු කිරීමේ කවදා හෝ දවසකදී වෙන දැනීමට වාසනාව ශක්තිය උදා වෙනවා. මේ විදිහට කටයුතු කරන්නේ දෙකෙන් ඉල්ලා හිතලා ඉල්ලා සිටින අපේ මේ දේශනාව දැනීම කරනවා. ඒ කියන්නේ බින්දම ආකාශසහයෙන් පාඩේ ගැන ආකාශසහයෙන් මතම දේවානාගාමයි පිටාපුන්නන් තනමෝද සවචනන් ලක්ෂණ සාසනන් ආකාශසහයෙන් මතම දේවානාගාමයි පිටාපුන්නන් තනමෝද සවචනන් ලක්ෂණ දේශනන් ආකාශසහයෙන් මතම දේවානාගාමයි පිටාපුන්නන් තනමෝද සවචනන් ලක්ෂණ දුමන් බලන්සේ සාසනයක් කරා මෙනා පුණ්‍ය කම්මේන මානීය බාල සමාධිමෝ සතං සමාධිමෝ හෝතෝ යාවනින් බාන සත්‍යය ඉදම් මේ පුණ්‍යං ආසවක්ඛා වහන්නෝතෝ සබ්බ දුක්ඛ ආසනසතු ඒක සියලුම කුසල සත්‍යයෙන් මෙයගේම ලෝකපතල් සේවා කර්ම ලක්ෂක සේවා මොනේතන කියන මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සේවේ නිත්‍යං වද්ධාපචාය නෝචක්කාරෝ ධම්මා වද්ධං තේයාය මනෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සංපත්තමේ විසය සෝනිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්දතු